ගංගා මහත්මිය හාමුදුරනේ අපි අජාන්චා හිමියන්ගේ පොත්පත්වල තියෙනවා අජාන් බ්‍රහ්මවංශය හාමුදුරුවන්ගෙන්න දැන් අපි මොකක් හරි අර කාර්යයකින් එදෙනකොට ඒ හාමුදුරුවරු භාවනා අරමුණ ගිලිහෙන්න නොදී ඒ වැඩේ කරන අතරමත් බුද්ධෝ බුද්ධෝ එහෙම කියලා හිත හිතේ වැඩේ කරනවා කියලා. එතකොට ඔව් අලසිල් මාතා කායි කියන ඒ පොතෙත් මම කියෙව්වා උන්වහන්සේත් ඒක මේ කියන්නේ ඒක පුරුදු කරන කාලේ ඉඳලා දිගටම එහෙම මේ මොකක් හරි අරමුණක් කියන්නේ මොකක් හරි වචනයක් හරි හිත හිත තමයි අනිත් කාර්යයන් කරන්න කියලා. එතකොට එතෙන්දී අර දැන් කියපු විදියට අපි ඒක මල්ටි ටාස්ක්ද එතනදි කියවෙන්නේ නැත්නම් එතනත් ටිකක් ගැටෙනවා නේද අපි එක අරමුණ එක වැඩක් කරනකොට තව එකක් හිත හිත කරනකොට ඒක ගැන පොඩි පැහැදිලි. ඔව් එතන মালටි ටාස්කින් කියන தත්වයක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ අර යම්කිසි සමත මූලික ක්‍රමයකට අපේ මනස සංහිඳවන්නට පුහුණු කිරීමක්. ඒ කියන්නේ එකම අරමුණක එල්බ ගනිමින් කියන්නේ වෙනත් පැතිවලට විසිර යන්නට නොදී දැන් අපේ සතිය ගැන කතා කරනකොට නිතරම කිව්ව කාරණේනේ ඒකාග්‍රතාවයේ දියුණු කරනකොට සිහිය ඒ ඒකාග්‍රතාවයට අනුකූලවයි පුහුණු කරන්නේ. විදර්ශනාව වඩනකොට සිහිය වඩා පුළුල් කරලා හාත්පස වැටහෙන හැටියට. එතකොට එතනට මනස ගෙනියන එක පහසු නැහැ. නමුත් ඒක තමයි විදර්ශනාවට අවශ්‍ය වෙන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ සමස්තෙම දැනෙන. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා සමහර යෝගාවචරයෝ ඒ ක්‍රමය නෙමෙයි පුහුණු කරන්නේ. ඒගොල්ලෝ සමත මූලික විදර්ශනා ක්‍රමය තමයි පුහුණු කරන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම සමතයටයි මුල් තැන දෙන්නේ. ඒක අරමුණක කොහොම හරි මනස රඳව ගන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට අර බාහිර කටයුතු කරනවා. එතකොට බාහිර අරමුණු ගැන අවධානය යොදනවා. හැබැයි සිත පවත්ව ගන්න අර තමන්ගේ මූල කර්මස්ථානයේම කොහොම හරි එල්බගෙන තියාගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක එක්තරා සමත මූලික ක්‍රමයකට තමයි ඒ පුහුණු කිරීම කෙරෙන්නේ. දැන් අපි මේ කතා කළේ විදර්ශනා මූලිකව අපි කොහොමද යන්නේ කියන එක. ඒ විදර්ශනා මූලිකව කරනකොට අර එකක මොකක් හරි එකක් හිත හිතා ඒකේ එල්ලිලා ඉන්න එක නෙමෙයි. පවතින ස්වභාවය නිදහස්ව දකින්නටයි මනස අවදි කරන්නේ. පැහැදිලිද ඔබතුමීට ඒක? එහෙමයි හාමුදුරනේ තෙරුවන් සරණයි.